මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැල්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස මුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්ස ගම දියුණු කිරීම සඳහා ආරච්චිල ඉංග්‍රීසි ආණ්ඩුවේ මහ ඒජන්ත උන්වහන්සේගේ සහයෝගයෙන් ගමේ පන්සලේ මැදිහත් වීමක් ඇතිව කොපමණ වෙහෙස දැරුවත් කිතුල්රා පෙරීම හා ගම ඇතුලේ හොරට කිතුල්රා විකිණීමත් බීමත් මිනිසුන්ගේ කලකෝලහලත් නිසා වරින් වර ආරච්චිල වලව්වට පැමිණිලි ලැබේ. ආණ්ඩුවේ රාජකාරි සමග ගමේ අවනඩු විසඳීමටත් මැදි වී සිටි ආරච්චිලට හදිසියෙම මහේජාන්ත උන්නාන්සේ මුවන් පැලසට යහපත් වීම මහත් විමතියකට කාරණයක් වූ ආකාරය අද මුවන් පැලස ආඛ්‍යානයෙන් රසවින්දනාත්මකව ඔබේ ශ්‍රවණ යොමුව සඳහා මෙසේ ගුවනට මුසු කෙරේ. අරිසං බබයනත්තං අසහටි අතදාපං ආහා හොරිසන් හොරිසන් හරිදන් ඔබ බයතන් අස්සගන්නේ දිගිරාලේ දිගිරාලේ දිගිරාලේ එයි මේ වාදයක් කොහේ මක බෑවිලාද මන් දන්නේ මේ අර වලව්ව ඉස්සරහ පිට මොකෙක් හරි බීපු එකෙක් කෑ ගහනවනේ අර දැන් සෑහෙන වෙලාවක් නෙමෙයි ඔය වලව්ව ඉතර ගේට්ටුව ළඟ පාරේ මොකද්දෝ කිය කියා උඩහට යනවා පහළට යනවා පිස්සෙන්ද කොහෙද? නෑ නෑ පිස්සෙක් නෙවෙයි මණිකේ. ඌ මේ වෙරිමර ඝාතකාරයේ කොහේ හරි අනේකේ අර ආණ්ඩුවේ නිලධාරියෙක් ඉන්න වලව්වක් ඉස්සරහ කැට පොටේ ගහගෙන අර අර පේනවද අර උගේ බයක් එකක් නැති නැති විතර මම මේ ඩිංගිරාලයට කතා කොලේ උගේ හොක්කට දෙකක් ඇනලා මෙහාට ඇදගෙන ඇවිත් දණු කඩේ ගහන්න කියන්නේ ඌ කොහොම ආපු එකෙක්ද කියලා කවුද දන්නේ? නිසා කලා කිරින්න තුවක්කුවක්වත් අතේ තියෙන එකෙක්ද කියලා ඔය ඩිංගිරාලයා වගේ ඊනැත්තෙකුට පුළුවන්ද ඔය බිලිමරුවෙක් කැදගෙන එන්න මේ වලව් ඇතුළට මේ අපේ වැණිකේ මොනවාද රුවනද මන් දන්නේ මේ හැබැයිට කොහොම වැඩිකාරයෝ ඇඟිල්ලෙන් ඇන්නත් අදගෙන වැටෙනවා මැණිකේ අර අර අර අර අර ඔය ඔය ඔය වලව්ව දිහා බල බලා කෑ ගහනවා ආණ්ඩුවේ නිලධාරීන් තුට්ටුවකටවත් මායිම් නොකරන බව පෙන්වන්නට පේනවනේ. ආ කතාවෙන් වැඩක් නැහැ. ඔය ඩිගිරාලයට කතා කරන්න විජහට මේකට මේකව ඇදගෙන ඉන්න මෙහාට. අනේ අම්මපා ඔය කෑ ගහන නරියගේ බය නැතිකම දෙපිටින් යන්ට ඕකට රත් වෙන්න කනස්සට මම කරා. පාරක් දෙනවා. ඔකව බල්ලෙක් වගේ මෙතෙන්ට ඇදගෙන එනවා. ඔව් ඔව්. ඇයි ඉතින් ඕකට ඩිංගිරාලේකුත් ඕන. අර වලව්වේ ඉස්සරහා පාරට ගෙහුම්. හොඳ වෙයින් පාරක් දෙකක් දීලා බල්ලෙක් වගේ දඬු කඳේ ගහන්න තමුන්ට බැරිද? තමුන්ට රාජකාරි බලතල එච්චරකටවත් නැද්ද? ආන්න ඕන්න ඉතින් අදත් පටන් ගත්ත මගේ රාජකාරියට ඇඟිලි ගහන්න. අපේ රාලහාමිගේ රාජකාරියට මං ඇඟිලි ගහනව නෙවෙයි. තමුන්ගේ රාජකාරි ස්ථානේ ඈ මේ වලව්ව ඉස්සරහට ඇවිල්ලා වලව්වේ හාමුදුරුවෝ මායින් නොකර නෝබිනා තාලෙට කැසපොටේ ගහගෙන දීලා නටන වෙරිකාරයෙකුට පාරක් දෙකක් ගහලා එලව ගන්න තරම්වත් අපේ රාලහාමිගේ ඔය පිත්තල මොත්තන් කෝට් එකට බලයක් නැද්ද මං අහන්නේ මේ මේ මේ මම හැමදාම කියන්නේ අපේ මැනිකෙට නොදන්න දේවල් ඇදගෙන මගේ රාජකාරියට ඇඟිලි ගහන්න එපා කියලායි තේරුණාද වරදකට අල්ලගෙන රාජකාරී ස්ථානෙට ඇදගෙන එන වැරදිකාරයෙකුට දඬුවමක් දෙනවා මිසක්වා මිනිහෙක් කෑ ගහගෙන පාරේ ගියපු පලියට ඌට දඬුවමක් දෙන්න අපට රාජකාරියේ බලයක් නෑ මැනිකේ. ඔන්න ඔතන තමයි අපේ රාලහාමි පොට වරද්දාගත්තු තැන. රටේ පුරවැසිය උණු පලියට වෙරි මර ගාතෙන් බීලා කාලා කෑකෝ ගහන්ට ඈ ආණ්ඩුවේ නිලධාරීන් මායින් නොකර අශීලාචාර විදියට හැසිරෙනවනම් උන්ට දනුවන් කොරන්ට බයේ හැංගෙන්න ඕනේ. හ්ම් ඒක නම් ඉතින් යකාගේ රාජකාරී නීතියක් නෙවෙයි. අනේ බෑට. ආ මේ මේ මේ මගේ රාජකාරියට අනිසි විදිහට ඇඟිලි ගහලා හැමදාම මැනිකේ කරන්නේ මගේ මොලයට පිස්සු වටන එකනේ ඈ මාව යක්ෂ ආවේශ කරන එකනේ මම කොහොමද හිත එකලසක් කරගෙන අවුරුදු 30ක් පළපුරුදු මගේ මේ රාජකාරිය කරන්නේ ඉංග්‍රීසි ආණ්ඩුකාර උන්නාන්සේගෙන් පවා සර්ටිෆිකේට් කඩදාසි මට ලැබෙන්නේ මං රාජකාරිය හරියට ඉෂ්ට කරන නිසා නේද ඒක නෙවෙයි මොකක්ද මොකක්ද මගේ රාජකාරියේ බල්ලටම දාලා යකාගේ රාජකාරී නීතියක් කියලා මැනිකේ මට දැන් කියපු ওই නින්ජිත කතාව ඈ මොකද්ද වැරද්දක් කරාපු මිනිහෙක් ගෙදර නිදිපැදුර හිටියත් අත්අඩංගුවට ගන්න පුළුවන් ඉංග්‍රීසි ආණ්ඩුවේ බලතල තියෙන නියම නිලධාරියෙක් න ะ තේරුණාද වැරදිකාරයට ඕනෑම තැනකදී දඬුවමක් දෙන්න පුළුවන් කියන එකයි රාජකාරී නීතිය ඒක නොදන්න එක තමයි යකාගේ රාජකාරී නීතිය ඕන් කිව්වා. ඒකයි තියෙන මතක් කරපු එකේ තියෙන වැරද්ද මොකද්ද? මණිකේ මේ හැම දෙයකටම කට ගහගෙන ආවට ආණ්ඩුවේ රාජකාරී නීති ගැන මණිකෙට දැනුමක් නෑ මණිකේ. මිනිහෙක් ඕනම තැනකදී සැක පිට අත්අඩංගුවට ගන්න පුළුවන්. නොමුවත් අත්අඩංගුවට ගත්තු මිනිහෙක්ට දඬුවම තීන්දුව වෙන්නේ නඩු විභාගයකදී මිනිහෙක් වර්ධිකාරයෙක් වුණාට පස්සේ ඕ අහගන්න මගින්. <laughs> නමුත් ඉතින් ගාලහාමි ඉස්සරත් එහෙමද කොලේ. ආන් අර වෙඩික්කාරයාට කතා කළා. තව හතර පහ දෙනෙක්ගේ නම් කීවා. උඹලා දැන් ගෙහුම් ආන් අර ජේමිසාරන් එවිත් දඩු කඳේ ගන්න ඕනේ. හ්ම් කියන මොහොතින් වැඩේ කෙරුණා. මං අහන්නේ අද එහෙම කරන්ට බැරි ඇයි? වෙරිමර ගාතේ තමුන්නේ වලව්ව ඉස්සරහ පාරේ පම්පෝරි දොඩවන එකෙක්ට පාරක් දෙකක් දීලා දඩු කඳේ ගෙවුවනම් වැඩේ කම්මුතුයි නෙවෙයි. වෙරිමර ගාතේ දොඩවන එකෙක් ළඟට නිලධාරියෙක් යන්නේක තරම් තවත් බාල්දුවක් තියනවද මැනිකේ? ආ ඔය වගේ පාචල් වැඩ ඈ පිත්තල බොත්තන් රාජකාරී ඔටුනු කළු කෝඩ්ඩාගත්තු අපි වගේ ලොකු නිලධාරීන් කරන්නේ නෑ මැනිකේ ආ ඔව්ව පාචල් වැඩ ඔව්ව බාල්දු වැඩ තේරුණාද මමත් ඔය ටික කියනකල් තමා හිටි දැන් තේරෙනව නේද වෙඩික්කාරයාගේ තියෙන අගේ වෙඩික්කාරයා නැති පාඩුව දැන් හොඳට තේරෙනව නෙවෙයි ඒ දවස්වල ඉතින් මෙඩික්කාරයා වලව්වෙමයිනේ හිටියේ. අතෙන්ට ඵලයන්, මෙතෙන්ට ඵලයන්, අරක අල්ලගෙන වරේ, මේක අල්ලගෙන වරේ. හ්ම්. ඒක දඬු කඳේ ගහපා. මේකව දඬු කඳේ ගහපා. ඌත් ඉතින් කියන කියන දේ කොර කොරා හිටියනේ. අපේ රාලහාමිගේ තිතේ තේජානුභාවයේ පිඹ පිඹ හිටියා. දැන් තේරෙනව නේද රාජකාරියේ රඟේ මණිකේ මේ ඔල මුට්ටල කන්දොඩු වුණාද මන් දන්නේ දැන් කොහොමද මං වෙදිකාරයෙක් වලව්වට ගාව ගන්නේ ඈ ඒ මිනිස්සයාට ගල්ලිනේ යක්කු ගහලා ඔළුව විකාරෙන් ඔය ඉන්නේ පිස්සු හැදිලා එහෙව් එකේ මණිකේ මට කියන්නේ වෙදිකාරයා ආයෙත් වලව්වට ඩොක්ක ගන්නට කියලාද නේ මොනවද මොනවද මන් කියේ ඔය දොඩවන මේ බහුබූත පිස්සු කතා විකාර ඕල්මාදි දොඩවනවා කවුරුවත්ම වලව්වේ පේන්නේ නෑ වගේ. මැනිකෙත් නෑ රාලහමිත් නෑ. ආපහු වරෝවක් කරගෙන මැනිසි ගියාවද? හ්ම්. ඒත් ඩිංගිරාලයවත් ඉඳපෑය. බලමුකෝ කතා කරලා. මේ ඩිංගිරාලේ ඩිංගිරාලේ ඩිංගිරාලේ මම මේ බල්ල බුරන සද්දෙටයි බැලුවේ <laughs> මේ අපේ වෙදමහාමටනේ බල්ල බුරලා තියෙන්නේ මම මේ ඇවිත් සෑහෙන වෙලාවක් හැබැයි අර සුද්දප්පුගේ කඩේ ළඟ අද මේ අර නෝල්ස්ගේ කොල්ල ඇවිල්ලා නෝ ඒරොප්පේ ඉඳලා මේ මාමා ඔයෙන් ඇඳි ගන්නකෝ. හොඳා හොඳා හොඳා. මේ ඉතින් ඉතින් මේ ආ මේ අරනෝලිස්ගේ කොල්ලා කීවේ කවුද මාමා? මේ මේ අර හැවන්නත් ගෙදර අරනෝලිස්. මේ මුවන් පැලැස්සේ මහා බැද්දේ හරියේ ගෙවල් වල හිටියා නේද? ලෝක යුද්ධෙට ගියේ එකේ. මතකද? හරි හරි හරි හරි. ඕන් දැන් තමයි මගේ මතකෙට ආවේ. ඔය අපේ බැද්දේ රාළලගේ කාලෙම හැවන් වත්තෙන් ඔය යුද්ධයට ගියපු එකෙක් හිටියා. ඔව් හරි හරි. ඉතින් ඉතින් ඌ මේ මේ අරුණසිගේ කොල්ලෙක්ද? ඔව් ඔව් ඔව්. ඌ මෙච්චර කාලයක් යුද්ධේ ඉවර වෙලා එංගලන්තේ ඔය ලොක්කො ළඟ ඔය අත කොළු පත කොළු මොන මොනවා හරි කර කර ඉඳලා ගමට ඇවිල්ලා. අද ඉතින් ගමේ ඒ උඩ සංගරහයක් කරලා. ඉතින් ඌ මේ සුද්දප්පුගේ කඩේ ළඟ මොනවා කරනවද? උගේ යාළුවෝ එක හොඳටම රාබීලා. සන්තෝෂෙට. වෙලිමර ගාතේ නටනවා. අනික් එවුන් උගේ යාළුවෝ කොල්ල කුරුට්ට වත වෙලා හුගේ දානවා. <laughs> ඔහු ඉතින් මේ දවස්වල හොඳට කිතුල් රහක් තියෙනවනේ. ඔය මල් බාලයාගේ කොල්ලෝ කීප දෙනෙක් ඉන්නවනේ. අප්පච්චිගේ හෝරුවට කිතුල් රහ පෙරණ එවුන්. ඔව්. ඒක තමයි ඒක තමයි. මේ වෙදමා මනේ. මම මේ මේ කොත්ත මල්ලි හැලියක් මේ ලිපේ තිව්වා. ආ මගේ බැලුවා ආපහු තරහ වෙලාවක් මේ වේරගන්තොට දිහා ගියාවක්ද කියලා. <laughs> නැතුවද කවුද මාමා මේ මේ සින්දුකේ කියා නැටුවේ? ආ නෑ හැවන්වත් ගෙදර අරනෝල්සියාගේ පුතා. යුද්ධෙට ගිය කොල්ලා. ඒරොප්පේ ඉඳලා ඇවිල්ලා ඕ. ඉතින් බොහොම කල් නෙවෙයි එහාදී යුද්ධෙට ගියුම්. ඒක නෙවෙයිද මාමා? හ්ම්. අද යස වැඩක් වෙන්න ගියා නෙවෙයි. හ්ම්. <laughs> මොකද්ද අපේ අසවැදි? <laughs> අද ගිනි මද්දානේ කවුරු හරි දඬු මිනිහෙක් ඇවිත් මේ වලව්ව ඉස්සර මොකක් හරි හරුප සින්දුවක් කිය කියා නටනවා. මෙතන ගමේ කවුරුත් ඇවි. වලව්ව ඉස්සරහ පිට පාරේ කවුරුත් බීලා නටන තැනකුත් නෙවෙයි නෙවෙයි මාමා. බෑ බෑ මේ ආදයා ඉතින් උචාරුවට වගේ වලව්ව පැත්ත බල බල අත දික් කර කරා සින්දු කී කියා නටන මේ මුගේ නැටිල්ලට මට යකා නැගලා කන පැලෙන්ට දෙකක් දීලා මේකව බල්ලෙක් වගේ අදගෙන ඇවිත් දඬු කඳේ ගහන්නයි සූජානන් උනේ මම <laughs> මමයි නැවැත්තුවේ ලන්නා දුනන මිනිහෙක් මොකට ඇවිත් මෙතන බීලා නටනවද උගේ අතේ පිහිය තුවක්කුවක් මොන ආයුධයක් තියනවද කියලා අපි කවුද දන්නේ මම ඉතින් ඒක වැළැක්කුවා කවුද දන්නේ ඔහොම රටින් පිට ගෙහුන් ඉඳලා ආපු මේ මුවන් පැලැස්සේ එකෙක් ආරච්චිලගේ වලව්වේ ගේට්ටුව ළඟ වෙරිමර ගාතෙන් නටයි කියලා කොහොමද කොහොමද හරි දඬු කඳේ ගැහිල්ල පරක්කු වෙච්ච එක හොඳයි නැත්නම් ඉතින් අද අර නෝල්සියාගේ කොල්ලට බඩ පුරාම සබ්බුව වදින්න තිබුණා නේද මණිකේ 99න් අද අරනෝලිස්ගේ පුතා බේරුනේ. ඔව් 99න්. අදනම් සූරු හින්දෙන්නකම් වදින්න තිබුණේ උන්දට. Thank you. නාලාබි <laughs> හ්ම් මෝටර සයිකලෙන් කවුරු හරි දෙන්නේ කාව වරාවට අර අර බලන්න කෝ කෝ කෝ අපේ පස්තර මල්ලිවද්ද කියලා බලන්ට ගාලාමි පස්තර මල්ලිවත් වෙන කවුරුවත් නෙමෙයි බලන්ට මාමා හොඳට බලන්ට ඔය ඉස්සරහින් ඉන්නේ අපේ තෝල්ක මුදලිතුමා නේද ආ අර අර අර අනිත් කෙනා කවුද මාමා? අර අනිත් එක්කෙනා. කවුද? අනේ අනිත් එක්කෙනා. ඔව් අනිත් එක්කෙනා කියන්නේ දෙවියෝ සාක්. ඇයි ඇයි ඇයි ඇයි නෑ කවුරුවත් නෙවෙයි. ආ අපේ ඉංග්‍රීසි ඒජන්ත හාමුදුරුවෝ නෙවෙයි. ඔහෙ පල්ලයන්. අපි ඔක්කොමලා ඉක්මනට යමු සරහට. ඔව් යම් යම් ඒජන්ත හාමුදුරුවෝ පිළිගන්න. යම් පිළිගන්න. ඔව් ඔව්. මොකද දන්නේ හදිස්සියෙම මේ රාලාමි හොයාගෙන වලව්වට යහපත් වුණා. මොකක් හරි හදිසි ඕනකමක් නිසා ආවද දන්නේ නැහැ. එදක මේ ගැටලුවක් නිසා නම් වෙන්න බෑ. මොකද අසනීපේ නම් දැන් හොඳටම හොඳ බව මම දන්නවා. පේනවා නේද ඔය එන විදිහ උනත්. ඔය එන්නේ හොඳට ඇවිදගෙන <laughs> මේ අපි ගිහිල්ලා කතා කරලම බලමු නේද? <laughs> මේ මොකද මේ හදිසි පැමිණීමට හේතුව කියලා. ඒක හොඳයි ඒක හොඳයි. ආ මේ අපේ මහත්මේ අපේ මේ ආයිබෝන් ආයිබෝන් ඉංග්‍රීසි ආණ්ඩු කාර්ය තමයි ඇවිල්ලා. ආ අපේ මහේ ජනතාවඳුරෝයි තෝල්ක මුදල්තුමනි අපි ආදරෙන් පිළිගන්නවා. ආ ආදරෙන් පිළිගන්නවා. <laughs> ආයු බෝවන්ඩ ආයු බෝවන්ඩ ආයු ආරච්චිලා. ආ Oh, oh. And our uh, native physician Veda Veda Mama Veda Mama. Veda Mama. May you may you both may you both live long. May you both live long. Are you bowen? Are you bowen? Are you bowen? මේ මේ ආරච්චිල මහත්තයාටයි වෙදමාමටයි සුබ පතනවා මේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න කියලා මේ උන්වහන්සේට කරපු උදව්. හොඳයි හොඳයි බොහොම හොඳයි. ඒක මුදලිතුමා කියන්නේ මේ අමුන්නාන්සේලා අද මේ හදිසි වමනාවකටද මේ මුවන් පැලැස්ස පැත්තට ආවේ කියලා. Sir, he asked about your visit to Mohan Palace, sir. You know, uh, today we came to Teldenia for a function. Hotel දෙන්නේ Yeah. So I'm now, Veda Mama, completely cured of all my ailments. So I thought of uh, thanking Veda Mama and uh, and all and all and all මොකක්ද ස්තුති කරනවා සියලු දෙනාට තුමාණන් ස්තුති කරනවා සියලු දෙනාට දෙවියන් ඉඳලා පැමිණලා තියෙන කියලා you know we thought of meeting you both මේ තෝල්කමුදලිතුමා එහෙනම් මේ අපේ ඒජන්ත හාමුදුරුවොත් එක්ක මේ වලව්ව පැත්තට යමු නේද ආමෙන් කියන්නකෝ ඒක sir he asked you to visit his house there sir. Oh, yes, yes. uh, yes. You know, Walava. o- o- on our way, we will talk about that. ආ මේක මොකද අපච්චි? අපි එහෙට ගිහලා කතා කරමු ආ කියලා. හොඳයි හොඳයි හොඳයි හොඳයි. Mudlia, you take these two parcels. This is for the Arachila. Yes, sir. Give me, sir. You know, this present is for the physician who treated me. Uh, that is the Veda, Vedamama. Vedamama. Yes, sir. Yes, sir. මේ ආර්ථික තෑගිද? මේක තමන්ගේ තෑග්ග හොඳයි. මේ වෙද මාමට මේ කරපු බොහොම ස්තුතියි, මේ වෙද කම්බලට බොහොම ස්තුතියි, තෑග්ග බොහොම ස්තුතියි. හා හා. Oh, Mudlia. Uh, uh, uh, uh, uh, Arachila. ආ ඔව් sir. Oh, you know, Mohan Palace is a very beautiful village. It is surrounded by mountains. No. What do you, what do you call that mountain? මේ කිව්වේ මොකද හරිද මාත්‍යෝ උන්වන්ස කියනවා මුවන් පැලස ගම හරි ලස්සනයි එතකොට අර අර පේන කන්ද මොකද්ද කියලා කියලා අහනවා ආහා ඒක තමයි මේ උතුමානේ නෙමෙයි හුන්නස්ගිරි කන්ද හාමුදුරනේ හුන්නස්ගිරි කන්ද හුන්නස්ගිරි ඔව් හුන්නස්ගිරි හුන්නස්ගිරි කන්ද හුන්නස්ගිරි mountain yes that's right oh, that's okay. good very beautiful very beautiful uh, you know uh, then, then uh, uh, what is this river? Very beautiful. You know, you must never destroy them. You must protect them. Uh, uh, when the, there's a saying hmm. that when the man goes against the nature, one day the nature will go against the man. You know, මේ කැලෑවයි මේ අර ගලන ගඟයි ඒවා නම් මොනවද ඒ හරි හරි හරි හරි ආම්දුරනේ ඒක අපේ මුවන් පැලසේ ගමේ කැලෑව. ඕ මේක මේ මේ ගමේ කැලෑව කියන්නේ මා බැද්ද කැලේ. මං මං බැද්ද කැලේ. මා බැද්ද මා බැද්ද කැලේ. මා බැද්ද මා බැද්ද කැලේ. මේ ඔය ලස්සන ගඟ එතකොට ආම්දුරනේ හුළු ගඟ හුළු ගඟ. මයිලෝ that is uh, මා Maabadda jungle and Hulu Ganga Hulu Ganga Ganga. Oh, That's the- you call that Hu- Hulu River? Oh, Hulu River? ah, Hulu, Hulu Hulu River. Ganga, Hulu Hulu River. Ganga. Oh, you know, it is also surrounded uh, uh, by paddy fields. Ah, yeah. You know, I like this sort of paddy fields. I feel like uh, uh, coming and uh, settle down in here, you know. Very beautiful village. yes sir yes sir මොකක්ද ඒ කිව්වේ? ආර්ය මහත්තයා, ඔව්. මේ මේ අපේ හාමුදුරුවෝ කියනවා ඔව්, ඔව්. මෙහි හොඳ මේ කුඹුරු තියෙනවා. එතුමා නම් කැමතිලු මේ මුවන් පැලසට ඇවිල්ලා පදිංචි වෙන්න. <laughs> එතකොට මේ මේක තමයි හාමුදුරනේ මේ මගේ පදිංචි වලව්ව. රාජකාරී ස්ථානේ ආ සර් ආරචිලා lives in this house sir. That's right. Oh, God. Oh, very beautiful mansion, you know. Um, These pillars contain ancient carvings. This is pure Silan is art, I believe. මොනවා කියනවද මන්දනේ ආරති මහත්තයෝ උන්වහන්සේ කියනවා. ඔව් කියන්න. මේ මේ සිංහල වලව් ඉතාම ලස්සනයි. කැටයම් නිකුළුණු ඉතාම අපූර්වයි කියලා කැටයම් කුළුණු ඔව් පරණ දේවල් නේ. ඔව් හරි හරි. උන්වහන්සේ ගීත ගිහිල්ලා තියෙනවා මේ ඔක්කොටම පේනවනේ. මම මේ අත ගගා බලන්නේ අර අපේ අපේ ඉතින් ඒ ජන්ත හාමුදුරුවන්ටයි තෝල් සමුදුලිතුමාටයි මේ තැඹිලි පානය හදලා තියෙනවා සප්පාය. තැඹිලි තැඹිලි. <laughs> තැඹිලි. Drink drink. <laughs> Sir, yes, yes. Tamili, sir, Tamili. Sir, king coconut, sir. Ah. Oh, king coconut. Mm. I, I, I love this. I love ah, this. Hari, hari, very hari. cooling, very ah, cooling. Ah, yes, sir. Yeah. Um, ah, you know, this has a medicinal value. Mm, oh, ani mandane me. Ha, ah, kamak ne, kamak ne. ආ උතුමාණනි මේ මේ ඇවිල්ලා මේ මැණිකේ අපේ ආරච්චි මහත්තයාගේ බිරිඳ my mm. lord mm. with him told uh, she is manike Arachila's wife Ah, oh, yes, that's yeah, that, yes. wife. <laughs> wife, <laughs> my good wife. <laughs> you know, you know, uh, ah. I must thank her also. Uh, you know, uh, we ah. will pay an, another visit uh, uh in the near future. Uh, uh, mm-hmm. May, may, may God bless you. Oh. May God bless you. Ah, thank you. Thank you very much. Now I am going to take my leave mm. of you both. උන්වහන්සේ කියනවා සැලකූ සංග්‍රහවලට බොහොම ස්තුතියි. නැවත එනවා කියලා මේ ගමට. සුළු වැඩක් නේ. බොහොම හොඳයි. හොඳයි. හොඳයි. ආ අය බස් අය බස් නයි බස් අය බවන්ඩ ආ අය බවන් අය බස් අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නගේ වෙදසියා උලපනේ ගුණසේකර තෝල්ක මුදලි රෝහණ සිරිවර්ධන ඉංග්‍රීසි ඒජන්ත හාමුදුරුවෝ සඳුන් විජේසිරි අරනෝලිස්ගේ පුතා සඳරුවන් ලියනකි මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද සංකල්පය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන